වගේම මහන්සේ කියනවා එක කාලයක් ගත වෙන තුරුම ධර්ම දේශනා කරනකොට ධර්මස්වණය කරන සිටින බොහෝ දෙනෙක් මාර්ගඵල ලබනවා. මේ අදටත්ය ධර්මස්වණය කරන සිටින තුරු කාලය තුළදී මාර්ගඵල අවබෝධයක් ලබන කෙනෙක් දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම ඉතාමත්ම ඉතාමත්ම කලාපය. නැතුවා නෑ. එදා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ වසාත්තුකේ නෝන වසාගෙන ඇස්තික පියාගෙන ගල්කුණයක් සුබවාසේ ඉස්සරෙන්නේ උන්වහන්සේ සක්ෂණිකාරයෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ බොහෝ විට බොහෝ වේලාවලදී ධර්මයේ දේශනා කළේ අන්හය සමග සාකච්ඡා කරන ස්වභාවය අපේ ධර්ම පොත්වල සඳහන් වන්නේ යෝනිහාගේ දේශනා දෝෂ පාඨයේ සමනයි. විස්තරතර ධර්ම කර්ම අනුසාරක කරන්නේ. ඒ ධර්ම කර්ම උන්වහන්සේ විස්තරකලේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් සදා විස්තරකලේ ආන් අයත ඒ ධර්මයේ අවබෝධ වී යන මුලාක්ෂණය. ඒ කියන්නේ ඒ ධර්මයේ ධර්මයේ කරනකොටම ඒ කියන ධර්මයේ අනුනාද පැහැදිලිව අවබෝධ වී යන ආකාරයෙන් හිතාගන්නේ අද මේ කුසියානන් වහන්සේලාගේ අනුපාදයක් වශයෙන් අපි මේ දේශනා කරනවා අතුවාවක් තීකාවක් අත්පාඩම් කරගෙන ධර්ම අවබෝධයෙන් කුසුරව ඒ කියන දේ මෙතන ඒ ධර්මාත්මයේ දවස් නැවත ප්‍රකාශ කරනවා මෙන්න මේ මාසික නෝදී මතක තිබෙන නිසා අවබෝධයේ කිනුතරෝ අන්නයිදී ධර්මයේ අවබෝධ කර ගැනීම කිනුතරෝ අහන අයට ඒ නිවන ධර්ම අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒකත් අනිත් අතකින් එදා බුදු පියාණන් වහන්සේ වැඩ සිටින සමයේ ධර්මයේ තෝරණය කළේ අන්නේ භූතමනී සිත සමාධිමත් සමාධිමත් සිත කියන ධර්මයේ හදවත තුනේ තියෙනවා මම උදා ගිය සතියක් ප්‍රකාශ කළා ඉස්මතු අපි ධර්මයේ තියෙන ප්‍රදේශනා කරනකොට සමාජ වාස්තිකම එනවා කියන ධර්ම අපි හදවත තුන දැක්කා එතනම එතනම ඉතිවල නැති ජීවිත ජීවිත ජීවිත අනාකාර එයා යම් සංකෝ අප කියන ධර්මයේ හදවත තුන දැක දැක ඇති. ඒකම එකක් තුනක පුදා අත්කමසා ධර්මයේ අවබෝධ කර ගැනීමට ධර්මස්වණය කරන කාලයේ තුළදී හැකියාවක් ඇති වෙනවා. අනිත් මඩද තමයි එකාත්මයේ ධ්‍යානන් මහන්සියගේ අනුස්සතිය ශ්‍රාවකයන්ගේ වරද වෙන අතර සමහර විට දෙපැත්තම වරද තියෙනවා නම් ඕකම ධර්ම අවබෝධය ධර්මස්ත වෙන කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ අදහස් කලේ අපේට පුළුවන් සත්‍ය ප්‍රමාණය ප්‍රමාණය මේකම තවසේ මේ ධර්මයේ අතන සමාන මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබීවා යන අදහසක් සිදු කරගෙන අපට හැකියාවද මේ බුදුමස්තියක් සබා සම්මුනේ නැහැ. යහපත ගන්නකොට සක්කාව මොකද කියන්නේ? මේ බුදුමස්තිය කියලා ධර්මය විසිර සබාගෙන ඒවා අනායත නිමිතිය අත් වශයෙන්ම ඒ කියන ධර්ම අවබෝධයේ මහත් ආවස්තිය. මොකද සම්පූර්ණාත්ම නිර්මාණයෙන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම දසාන් සිංහ සත්‍යයක් වාමී සත්‍යයක් ප්‍රඥා සත්‍යයක් නැතිවෙන්නේ උදාහරණයකට උත්සාහකාරකතු වටිනාව තුනක්ම ඉස්කමක නතර වී විද්‍යා කුදුලික දේශ ගන්න ලැබෙනවා. රාමාව පුරා පිටකමකින් අපට දේශ ගන්නට ලැබෙනවා. මෙලෙස තත්ත්වය මේකවත් ඇයිදී භවනා මාර්ග තුල සදා වේමින් යන අදහස නිසා ඒ தත්ත්ව මනෝමය යාමට සිස්සාන්න නෝදන්න දේශනාවක් තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒකේ වෙතත් ඒ කියන ධර්මයක් අවබෝධ කරගන්නවා විනා ඒ කියන ධර්මයේ ඒ ආකාරයෙන්ම අත්දැකීමට පිටුපිටිනවා කියන සිදුවනවා. ඒ කියන මම කලින් කිව්වා සංඥාව සබදාවක් සබදාව බෝධිය සත්‍යස්ථාව බෝධිය වන්නේ නැහැ කියලා. මේ කියන කවි සංඥාව සත්‍යස්ථාව බෝධිය හදවත කියන්නේ තම සමාධිය කියන එක කරගත යුතුයි. ඒකේ උපත් මේ උපදේශනාවලදී ඒ ගැන අවධානය යොමු කරලා ඒ ගැඹුරු ප්‍රශ්න වලට වැඩි අත කියන්නේ නැතිව මතු සිටින විස්තරයකට මම සාකච්ඡා කරනවා. හොඳයි අද ධර්ම දේශනාව දැන් පටන් ගමු. අද අපට කතා කරන්න තියෙන්නේ අභිසමෝධයන් සිස්තන අප්‍රාණයේ සිස්තේ අභිසමෝධයන් සිස්තන පස්සස්ථානයේ සිස්තේ කතාව. මේදී ඊට පස්ව විස්තර කරන ආනාපානසති භාවනාවේ සෑම කොටසකදීම අර කලින් කියවා වාගේ අතිසංවේදී කියන වචනේ නැහැ. දැන් කායං පස්මාවේදී කාය සංඛාරයෙන් සබ්බ කාය සත්සංවේදී වශයෙන් අදහන්සලා සීපත් සංවේදී වශයෙන් චිත්ත සංඛාර පස්මාවේදී වශයෙන් චිත්තපත් සංවේදී වශයෙන් ඒ පරිසංවේදී සැබෑ අහන ආකාරයෙන්ම දතිසු කියන කටේ දේශනා කළා මේ පසුව කියන ආනාපාන ප්‍රතිභාවනාවේ කොටස් තුළ ඒ පරිසංවේදී කියන වචනේ අන්තර්ගත වන්නේ නැහැ ඒක සබ්බකාය පරිසංවේදී කියන තැනදී අපි කය පිළිබඳව රූප පරිසංවේදී පිළිබඳව යථාභෝධයක් ලැබුවා. එතකොට නැවත කය පිළිබඳ යථාභෝධයක් දකින්නට නැවත ප්‍රකාශ කිරීමක් අවශ්‍ය වෙනවා. මේක පරිසංවේදී සුත පරිසංවේදී කියන අවස්ථාව තුළදී අපි වේදනාව පිළිබඳ යථාභෝධයක් ලැබුවා. ඒ වගේම චිත්ත සංඛාර පස්සනෝයි කියන පස්සේ තුලදී වේදනා සංඥා සංඛාර කියන පස්සයන් පිළිබඳ අවබෝධයක් ලැබුවා. මේකට දෙක තුළ විස්තර කළ චිත්ත පස්සනෝයි අවස්ථාව තුළදී චිත්තේ විඥානයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් දතුතු ආකාරයෙන් දැනීමක් ඇති කරගත්තා. එතකොට මේ දක්වා කළ භාවනා කොටස් වලින් පංච සංගයේ පිළිබඳව නිවන් දැකීමට අවශ්‍ය වන සෑම කරුණක් පිළිබඳව අවබෝධයක් හරියට භාවනා කළා නම් අත්දැකලා තියෙන්නට ඕන. උපේක්ෂා ඒවා පිළිබඳ නැවත පරිසංවේදී කියන වචනේ තියෙන නිරක්තයි. ඒ නිරක්ත වචනයක් බුද්ධ දේශනාවේ නැති නිසාම මොන පසු ආනාපාන සති භාවනාවේ ඒ පරිසංවේදී කියන කතාව. දැන් අභිප්‍රමෝදයන් කියන වචනය අභිප්‍රමෝදයන් කියන්නේ සමෝදය කියන්නේ සිංහල වචනේ සමෝදය. කාය වචනේ සමෝධ නැත්නම් සාමෝධ කියලා හදනක් පරිහාර කියලා තිබෙනවා. එතකොට සිත සතුටුකමන ප්‍රමෝද කරන ප්‍රමෝදිත කරන කියන සමෝධ සමෝධ කියන්නේ තේරෙනවා. අපි කියන අපි කියන උපසම්පූර්ණ වුණාට පස්සේ වඩා ස්මෘතියෙන් මැනගෙන හරවිලට කුෂ්ඨෝලට යන ආක්ෂයන් දිනු ඒ කියන්නේ හොතින මැනගෙන කුෂ්ඨෝලට වඩා සුඛයක් කරන අත්ද ස්ථානෝක කිච්ඡති පස්සේ ස්ථානෝ කිච්ඡති මේ ආනාපාන සති භාවනාව වඩන කුෂ්ඨාව පූර්ණ කරනවා කියනයි මේ සාමාන්‍ය දැක්ම අත්දේ එතකොට දැන් ඒ අභිස්මෝධය කියනවත් මේ තේරුම මේ මේ අභිස්මෝධය කියන සත්‍යය ඉතාම සුදුසුයි මෙන්න මේ භාවනා යෝගා කිරීමකට කාටද මෙතෙක් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්දැකීමට නොලැබ භාවනාව ගැන අරුසියක් වෙනස ටිකක් සමනාපයක් මම දෝෂාය භාවයක් නෙවෙයි භාවයක් පිටතින් ඇති නම් ගෝබාවකේ කුණානම් ඔහු කියන්නේ භාවනා කරන සාම පිටින් යකදේ පිටුල නැවතුනට සතුට කරන අපේ භාවනාව බලන්නට අපිට පුළුවන් නිසා ඒ වගේම මේ භාවනාව සාම පිටින් දීසිය විතරම පෙර කලකිරීමකට පත් වෙන පිටකරනවා ජීවිතයේ ඒ සුදුසුම ධර්මයක් තමයි මේ සමෝධිය කියන්නේ. ඒ සමෝධිය කියන්නේ සමෝධිය අධ්‍යාත්මයේ මේ භාවනා කරන්නට සුදුසු අර නිරන්තරයෙන් අසමස්තම කෝප සමබද සාහරයට පත්වන වේවායි. එතකොට මේ අභිසමෝධයන් කිස්සම් බකේ ආසන ස්ථානයේ සිට ස්ථානයේ සිට කියන්නේ ඒක වඩා සිදුවන්නේ ඒ අයිතයි. ඊළඟට අපි මේ අභිසමෝධයන් සිත්තම් සත්‍යය තුළදී අපි මේ ප්‍රතිපදාව භාවනා ප්‍රතිපදාව නම් කිසිමකගේ දුක්ඛා ප්‍රතිපදාවක් නම් දුක්ඛා ප්‍රතිපදාවක් නම් ඒක සුඛා ප්‍රතිපදාවක් කරගන්නට මේ භාවනා තුළ ඊළඟ ගමන ප්‍රතිපදා හතරක් තියෙනවා සුඛා ප්‍රතිපදා සුඛා දුන්නා සුඛා ප්‍රතිපදා සම්බාධිනා දුක්ඛා පටිපදා උප්පාදෝනා දුක්ඛා පටිපදා ගාමදා කියනවා. ඒ කියන්නේ දුක්ඛා පටිපදා ප්‍රතිපදාව සුඛසහගතයි. ගාමදා කියනවා ටිකක් පහු වෙනයි අවබෝධයක් ලැබෙනවා. දුක්ඛා දුන්නා කියන්නේ ඉක්මනටම අවබෝධයක් ලැබෙනවා. ඒක ප්‍රතිපදාව තමයි ඉක්මන අවබෝධයක් ලැබෙනකොට සුඛා පටිපදා සුඛා දුන්නා. ඒ තමයි මම කාලයක් ගත වී අවබෝධ වෙනකොට සුඛා පටිපදා ගාමදා කියනවා. ඒ වගේම දුක්ඛ ප්‍රතිපදා ප්‍රතිපදාව බොහොම දුක්ඛාලකයි භවනා මාර්ගය ඒකත් ඉදිරියට ප්‍රතිවිදයක් ලැබුවොත් දුක්ඛාභිනා වෙනවා සමාධි අවබෝධයක් පස්සක් අවබෝධයක් ලැබුණා නම් ඒකේ ගන්න අභිනවා මේ තුන් අස්තය අතර පිටතියේ ලෝකාන්තරේ ඉතාම දුක්ඛිත සභාවකට බහලා අපි සමග ප්‍රකාශ කළා දැන් සති දෙක තුනක පොදදී ස්වාමීන් වහන්සේ මනෝ තරම් භාවනාවෙන් දුක්ඛිත කෙනෙක් නැතේ මේ තරම් දුක කියලා. ඊට පස්සේ අපි උපදේශයක් දීලා ඒ දුක්ඛා ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදාවට පරිවර්තනය කළා. එයා පස්සේ එන්නා ස්වාමීන් වහන්සේ දැන් අපි බොහොම සංකේතීව තුනම අපේ භාවනාවේ පිළිගෙන යනවා. ඉතින් මේ තුනත් අයත් මේ භාවනා කරන අධ්‍යක්ෂණය සුඛා ප්‍රතිපදාව තුන නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්. අනිත්ක මේක භාවනා කොටස අර සාස්කඤ්ඤා පස්සේ උදා කර ගැනීමට තියෙනවා. සාස්කඤ්ඤා කියන්නේ අපි සංඥාවක් උදාහරණයක් උගන්වනවා පස්සාවිදාන දෝෂින් දෙනවා කියලා සුඛ සංඥා, මහා සංඥා, විසුද්ධ සංඥා, ඒවාගේ ගොඩාක් තියෙනවා. ඊළඟට සුඛ සංඥා, ලහු සංඥා, ධම්මික සංඥා, බුද්ධි සංඥා, ආස සංඥා, ධවන සංඥා, සුක්ඛ සංඥා, නිස්සීදික සංඥා කියලා. ඒක විස්තර කරන්න වෙලාවන ආස සංඥා වුණා. අපේ නාස්වා බදාලන්නේ ආස සංඥා කියන්නේ ඉදිරිපත් වූ කුද්ධියෝ දුක්ඛ බහුලෝ රූපද වේද බහුලෝ කාමච්ච බහුලෝ සූදාන පරිපෝෂණය සීහා ප්‍රසන්නන මේ කාලේ මේ තුනස්සයක කාම දෝෂනා කරනවා ඒ කියන්නේ කාමච්ච බහුලෝ රූප බහුලෝ දුක්ඛ බහුලෝ කාමච්ච බහුලෝ ඔක්කොම එකම අදහසක් දැක්කම පරිආරහස් නැහැ සතුටුන් කියන කෙනෙකුට භාවයෙන් විසිරෙන්නේ ඊළඟට සංතෝෂයෙන් යන්නේ මම ප්‍රශ්නවා. ඒක දාන්න පුළුවන් මේ වෙන විශ්වන සංවාසයෙන් කෝරේ කියන අස්තනයෙන් පරිපූර්ණ කරනවා. මේක මාසයෙන් හතින් සමහර වෙලාවට මේ සතුටේ නෝනාවන ඒක හාක බහුල නදීනාම අස්ස වශයෙන් සීලය පාරක්. ආනස්ථාතිකමනේ කරන්නේ ඉතර නැහැ. අර සතුටින් යුතුව මොකද පද ආනස්සාදාන යම් කිසි කෙනෙක් ලැබුණා නම් ඔහුට ඕනෑ ශික්ෂාපදයක් බරදයක් නෙවෙයි සතුටින් යුතුව කියලා ආරක්ෂා කරන්නට පුළුවන් වෙනවා. මා බලාපොරොත්තු වෙනවා මේ ධර්මයේ අසුවට පසුව නීතිමත් අය වෙන ජීවිතේ ධර්මවත් සතුටින් යුතුව ජීවනත් සහගත සිත් කියන සතුටුයි සුඛාපද පදාරෙන මේ ඥානගාමී මාර්ගයේ ගමන් කරලා කරන ඇති කියලා. එතකොට ඊළඟට ඒකෙම තියෙනවා මේ හාස පන්නාවලට අර සරණ ධර්මයක් පරිපූර්ණය කරන්නේ සතුටුම විශ්ව. ආස බහුලෝ දුක්ඛ බහුලෝ නීත බහුලෝ ආමජ්ජ බහුලෝ ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණයි. දැන් ඉන්ද්‍රිය සංවරයක් සතුටකින් ඉස්සරහ කරන්නේ. අපි මේ ගලන අපට ඇති කරගන්නානේ අපේ දේශන වල ඇති කරගන්නවා අපි වෙන යහපත පිටිනවා අපි වෙන මිනිස්සු පිටිනවා අපටම මේකෙන් යහපත දෙනස්යක් ඉදාගෙන කියන සත්‍යකතුන් විසියම ඒ දේශන වල ආස්වාද කරනවා ඉන්න සූර්මස්සතිය සතුටින් අපි මේවා කරනකොට මේ දේශන වල ඇති කරගන්න අපට ඉතාමත් ඉන්න නැත්නම් මේක තමයි කරපත් කඩාවක් වෙනවා ඊළඟට බෝධිමය මත්සන්නිකාවයි බාහිරාන රෝගයේ සම්ප්‍රේත වෙනවා ආහාරයේ සම්මුදනීය. ඒ කියන්නේ දැන් සීතත් බාහිරින මේ ආහාර ගුණක දුකාලා දුබලන් නැහැ කියලා බුදුසසුනාට දේශනා කරලා තියෙනවා සම්මුත ආහාර ගන්න. ඒකෙලා ආහාර අත්කරන මේ බෝධිමය සම්මුදනීය අතිශයින් කරන්නට ඕන. බාහිරාන රෝගයේ කියන්නේ නිතිවරම ඒ කියන්නේ නිවනවා කියන්නේ මොකක්ද කියලාම නෙමෙයි අපේ විදින කාලයෙන් පැය අටක් න අඩු වශයෙන් පැය තුනක්වත් නැත්නම් දෙකක්වත් අපේ භවනා මාර්ගයේ විනසර ගන්නට අපි අද කරන උත්සාහ කරන්න ඕන මේකත් ආශ්‍රේද දෙක්ති සාමති භවය කියන්නේ සත්‍යයෙන් මත ගන්න ඕන එතකොට අපිට මේක බරක් නෙවෙයි ඊළඟට උන්වහන්සේ ඒ අපේ මේක කෝෂනා කරනවා ආස බහුලෝ, හේත බහුලෝ, සුත්ති බහුලෝ, කාමති බහුලෝ සතිපට්ඨානයේ පරිපූර්ණයේ ඒ වගේ අත්පුරුෂාස්ත ධර්මය. අපි සත්‍යෝපපාතික ධර්මයෙන් පරිපූර්ණ කරන්න ඕනේ අර සත්‍යමය කියන එක. ඉන්න සත්‍යමය ඒකවල අපේ මාර්ගයේ කරපටපදාව. ඊළඟට තවත් දේශනා කරනවා මේ සඳහන් වෙනවා සීලස්කන්ධම් පරිපූර්ණයේ සමාධිස්කන්ධම් පරිපූර්ණයේ සංඥා සංගම් මුක්ති සංගම් මුක්තිමාන දර්ශන සංගම් පරිපූර්ණයි කියලා නේද සමාධි සංඥා මුක්ති මුක්තිමාන දර්ශන කියන ස්කන්ධ පංචකයක් බොහෝම සතුටින් වදානෝ ජීවිතරන්නේ අතුරුම නිස්සය සඳහා කියන දසාවබෝධයක් ඇතිය. අනුසුමක දේශනාවේ සඳහන් වන සංකල්ප කියන ධර්ම බදයන්නේ අත්යේ කුප්පලෝ ආත්මෝ සුත්තබලෝ රූපබලෝ සාමත්බලෝ අරමත්තන් නිස්සාරණ සත්‍යකරෝස්මි කියන සත්‍යය. මේ පරමාර්ථෝ නිර්වාණ ධාතුව සත්‍යයෙන්ම සාක්ෂාත් කරන සුද්ධයා ආත්මසංඥාවෙන් මුක්තයි. එතකොට මේ අභිසමෝධයන් සිත්තන් අවස්ථාව මේ සිත්තානේ ආනාපාන සති භාවනාවේ මේ කොට දෙන්න තියෙනවා. ඒක මේ සත්‍යය උදා කර ගන්නට පුළුවන්. විස්සා ප්‍රතිපදාව උපකාශක ප්‍රදාවක් අවස්ථාවක් නැතිවෙන්න සතුටින් මේ සංගාමයේ ගමන් කරලා ආසපන්නා සත්‍යයක් බාහිරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉක්මනින් මේ වාසුන සාධිතය සාක්ෂණාවෙන් සිය අපි ආත්මස්තනක් කරනවා. ඊළඟට මේක පිළිබඳව අපට කියන්න තියෙනවා මේ අභිසමෝදාසිතේ තුන පිට භාවයේ තියෙන භූතේ පස් කරගන්නේ කෙසේද කියන එක. ඒ කරන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. පළමුවන අවස්ථාව තමයි භාවනා කිරීමට ප්‍රථමයෙන් සමා නිතර භාවනාවෙන් ලබපු අත්දැකීම් අනුව දැක්ඥාන අනුව සිතලා හසු වෙනවා. ඒ කියන්නේ මෙන්නයි අපි මෙතෙක් භාවනා මාර්ගයේ යොමු වෙන්නේ නැතුව අදාළම මාර්ගයට යොමු වුණු සිදුනා නම් පසු වෙනවා මෙතෙක් කල් අපි වැඩි මාර්ගයට වැඩි මාර්ගයට මම දැක්කා අද අපි නිරෝධ මාර්ගයේ බරදස්ස විදසතේ මහරහතන් වහන්සේලා ගමනවල නිද සමාන ප්‍රඥා සංඛාත කියා පූර්ණේ කරන මූලියම මාර්ගයට අපි දැකන ගමන් කරනවා ඒකාන්ත වශයෙන් මේ මාර්ගය අපට විමුක්තිය ලබා දෙනවා අපට සතර දුකෙන් ගැලවෙන්න මේ මාර්ගය ඒකාන්තයෙන් නැති වෙනවා උපනිශ්‍රේණාය කියලා අපට කියනවා ඊළඟට එහෙම සත්‍යෙක කෙනෙක් යම් කිසි කාලයක් ඇතුළත ජීවිතේ උපනිතර ගන්නට බැරි වෙලා සිත උපනිතර ගන්නට පුළුවන් තත්ත්වයක් ඉස්සරට ගමොත් ඒක සත්‍ය වෙනවා ඉරාකට සිත උපනිතර ගන්නට බැරි වෙනවා අද අපට අද මට පුළුවන් සිත සත්‍ය කරගන්න කියලා භාවනා පටන් ගන්න ඉස්සෙල්ලාම සිත සත්‍ය කරගන්න. විනාඩි 5000ක් අපිට කරන්න පුළුවන් වෙනවා ඒකම ඔසු තේරුම් කරගන්න පුළුවන් සුද්ධිය සම්මායික කාලයක් යනකොට සෝවාන් ඉතින් ඒ අරමුණකට පවස්සන්න පුළුවන් කප්පයක් හොඳට යාසිතනවා මම කලින් කොටේ කියනවා විශේෂයෙන් කියන්න පුළුවන් මානීය මාර්ගය තමන් කරනවා මගේ සිත සංකල්පය පස්සත් සංකල්පය සමාජ සංකල්පය වදිනවා අත් බොද්ධාන ධර්මයන් වදින මාර්ගයෙන් සතර සතිපට්ඨාන ධර්මයන් වදින මාර්ගයෙන් හසුරුවලා සිටිනවා ඒක සම්පූර්ණයි යම් කෙනෙක් මෙහෙම එකලෙස කෙනෙකුට කාලයක් භාවනා කරනකොට ප්‍රතිභාව නිසුද්ධාන නිසුද්ධාන පහළ වෙන පුළුවන් මේ තුනත් අය අතර තියෙනවා උදාහරණ මිත්‍ය පහළ සුද්ධාන ඒ ඇසත් වෙනවා මම මෙතෙක් සම්මතේ උදාහරණ මිත්‍ය පහළ කරගත්තා කියලා කුසකම විස්තරය කරනවා ඒක වුණාට ප්‍රතිභාගමන සූත්‍රයට කරපු දෙන්නේ ප්‍රතිභාගමන පහල කරගත්තා කියලා හිතුවා. ඊනාට පළවෙනි දෙන ආදී ධ්‍යානස්තරට සිත්ලේ සීමාන ඊතන කුසලා සත්‍යන. එතකොට මේ භවනා පටන් ගන්නකොටම අපි දුක්ඛපතින භවනා පටන් ගන්නවා. අපි දබතු නැති ඉහළ ඉහළ දේවල් ගැන හිතන්නේ ලබාපු ප්‍රතිපූ ගැන විතලා අපකට වෙනවා. මලකපු දේවල් ගැන කොට දුක්ඛ කියලා අපට ලැබුණේ ඒකෙන් පරිභෝධයක් ඒකෙන් බාධාවක් ඇති වෙනවා විනා ඒක කිසිම උපකාර ධර්මයක් නෙමෙයි. ඒක නිසා මේ ආකාරයෙන් සිත වාදහනවා පටන් ගන්නවා සිත සම්පූර්ණ භාවයේ ප්‍රමෝදයේ පස්සට. ඒ පළවෙනි අවස්ථාව දින අවස්ථාව තමයි හිත ටික ටික උසඳ වෙන උසඳ වෙන මේ ජනිතක භාගයක් සිටේ සතුටක් එන්න එන්න ගොඩින් ගොඩින් අපට පස්සක් වෙනවා මේ සමාධිමත් භාවයේ තුලින් පස්සක්ව දක්නා පොනික භාවය තමයි කියන අවස්ථාව. මොන අවස්ථාව තමයි මේ විදර්ශනා භාවනාව තුළ ඒ ඒ ස්කන්ධයන්ගේ ඒ කියන්නේ මේ කොටස් වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් වල අනිත්‍යතාවය ඉදිරියවය අතුමින් නැතිවම දකින්නට සිදුවේ කොහොමද බලවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ ගාථාවන් දසුන් දසුන් සම්මත සම්භාවනාවේ අධ්‍යයනය ලබති සිංහු ආහජන අමසංසා සුදායි යම් යසීනක සම්මතකු සම්දානය දෙයක්ය යම් යම් විකත මේ කන් සංග පංචාන්තයේ ඉතිරේ ඇතිවෙන නැතිවෙන බලනවා නම් ලබති සිංහු ආහජන කීයක් සම්මිත භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදුවක් දේශනා කරන්නේ මේ ස්කන්ධ පංචකාරයේ අනිත්‍යතාවයේ ඇතිවීම නැතිවීම දකිනකොට නිරාම නිස්වක් නිරාම දහස්වක් නිරාම සුදුසුතාවය අපේ හද තුන සංකේනා මුත්‍ය ප්‍රතිබක අපේ භවනා මාර්ගය සමස්තවනවා මේ විදිහට අවස්ථා තුනකදීම අපට මේ ප්‍රමිත භාවය මේ අභිසමෝධයන් තිස්සන් පස්සේ ඇති කරගන්නට පුළුවන්. මෙන්න ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා सामर्थ्यबौलो विष्णोपतनोपृष्टशास्त्रे अभिगच्छे पदार्थान्तमसंस्थागोपसमन्सुखं सामर्थ्यबौलो विष्णोपतनोपृष्टशास्त्रे विद्यशास्त्रोपसागोपत् सामर्थ्यबौलो में समुद्रित भावे बहुलपकट विश्व अभिगच्छे पदार्थान्तमसंस्थागोपसमन्सुखं निरूम संस्कारेण उपसमोकुल अधिगच्छे पदार्थान्तानि शान्तो निर्वाणपदे සාස්ත්‍රාස්ත්‍රා කියලා. එතකොට මේකවත් අයසක් මේ භාවනාවේ මුදිනේ මේ බුදුසානන මහත්මයේ දේශනා කළේ කොච්චර සත්‍ය දේශනාවක්ද කියලා සත්‍යයක් අවබෝධයෙන් ලබා ගැනීමට හැකියාව අත්විඳිනවා කියලා කියනවා. එතකොට අද භාවනාව ගැන කියන්නට තියෙන සාහසන සුදු කර්ම කොටසක් මොකද මේ කියන්නේ අත්සන්නේ කතාව කියන්නේ ඒකේ සතුට කරන ආස්වාද ප්‍රස්තාව භාවනාවේ උදාහරණයක්. ඉතා සිත්නින් මම මා සිත්නින් මට මුල් දේශනේ විස්තර කරන්න පුළුවන් කොහොමද අර මෙතික් භාවනා කරපුවාම කොටසම එක අත්දැකීමා ප්‍රමුඛ භාවය අත්දැකදක ප්‍රමුඛ භාවයෙන් හිතේ ප්‍රමෝදයේ දැකදකම මේ භාවනාව කරනවා ඒක කරන්නේ මොනවායි භාවනාව පටන් ගන්නකොට ප්‍රථමයෙන්ම අධිෂ්ඨානයක් කරන්න ඕනවා අදිස්සමෝයන් සිත්තන් සත්‍යයේ තියෙන දුක් සංඛාරයේ දුක්කතන සංස්කාරයේ දුක්කතන නිවාන ආගෝපණයකෝ මත අවස්ථාව ලැබීවා සාස්ත්‍රයේ යන්න තියෙන අදිස්ථානයක. ඒ මාදිස්ථානයක් තියෙන මාස්ථාම අවශ්‍යයි මේ භවනා ක්‍රමයේ සුදුදී මොකද හේතුව මේ භවනාවේ අදිස්ථානයේ ස්වરૂපවල සිදුවන්නේ මොකද්ද? අපේ හිතේ නිරන්තරයෙන් තුන්විත භාවයට පත් වෙනවා. අපි නොතුන්වත් කරන ඒ සිට අනිමස්සකෝ සංකල්ප ස්ථානයේ තුලට දැකෙනවා. ඒක බෙදීමක් ඒකට අඳුනක් ඒකට අන්තමේ වීමක් ඒකාකාරී කිරීමක් ඒක තුළින් මුලදී කිරීමක් අපේ මුදෙනවත් තමයි සිදුවෙනවා. මොකද අනිත්‍ය දුක්ඛාන සත්‍යයක් දැකෙන කෙනාට දෙන්නේ මේකේ සත්‍ය දිගුණා අපි ඒකාවේ දැකතරන සත්‍යයක් ඉඳට වෙනවා. ඒක දැලැක්වීම සඳහා මේ අදිස්ථානයේ ප්‍රාණත්ම අවශ්‍යයි. මොකද මේ අදිස්කමෝදයන් එක්කන් පස්සේ තුන අපිට සංස්කාර ආකාරයෙන් පූජේ දහනකල දේවා කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානය පරිප කරලා ඊට පසුව අර මම කලින් කිව්වා වගේ සිත ප්‍රමුඛිත භාවයට පස්ස ගන්නවා සමනිච්ච පූර්ණ සත්‍යය ගැන කලකලා. මේක ඇත්තවතින්ම මානසික සත්‍යයක් නෙවෙයි මානසික කරගන්නේ සත්‍යයක් නෙවෙයි අපට තීක්ෂණ සංකල්ප සම්බන්ධව ඇති කරගෙන යන්නට හේතු වෙන උපකාර වන ධර්මයක්. මුඛ්‍යතරව සත්‍යයක් හෝ ප්‍රත්‍යක්ෂයෙන් පිටව සමාධියක් හෝ සමාධියෙන් පිටව යථාභූත ඥාන දර්ශනයක් අපට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේක කොටසයි. මේ විදිහට පළමුවෙන් පිටසකට කරගෙන හරිම ඒ සතුව අක්ෂරකේ සතුව පාසලක තියෙන කොටස අත්දකින්නවා මත ප්‍රමුඛතාවය දැකබස යන ජීවිතවල ආස්වාද ප්‍රසආද කියන දක්නට ලැබෙනවා කියලා හිතලා. ඒ වගේ එතකොට ආස්වාදෝ සාස්වාදෝ කිසියක් නෙවෙයි ඒකම මනින් මද මනින් මද අපේතුමෝදී මනින් මද එන්නට පටන් ගන්නවා. භාවනාව පටන් ගන්නකොට මේ අර සිත් සිත් පිට කොම්බගෙන ගැඹුරට සමාධිය සමාධිය පිටුඹ භාවයෙන් භාවය කියන්නේ පිට ප්‍රමුඛ භාවයක් නිරන්තරයෙන්ම ඉතිරි මතින් මතින් පටන් ගන්නවා. ඒ තත්ත්වය දැක්කට පසුව බලනවා අර දීගන්නා අසුසන්තෝ දීගන් අසුසාමික ප්‍රඥාදී වශයෙන් වදාළ නිස ආස්වාස්වා සිටි ආස්වාසත් අත්දිනවා උන්සේ භාවයේ සමෝධය දසනේ අත්දිනවා ඒදී අපිට පැහැදිලිවම කියන්න පුළුවන් වෙනවා ආස්වාද කරනකොට තියෙන ප්‍රමුඛ භාවය ආස්වාද කරනකොට තමයි. ආස්වාද කරනකොට දකින්න සිටි සතුටු භාවය ආස්වාද කරනකොට තියෙන සතුටට වඩා වැඩි. ඒකත් අපිට දකින්න ලැබෙනවා ආස්වාදයේ අමෝධිත සිතක්ෂේත වඩා ප්‍රමුඛ භාවයක් අපිට යනකොට මඩට යනකොට අත්දකින්නයි කියලා. මිනිස්සුන් දැක්කද ප්‍රමුඛ භාවයේ ඇති වෙන නිවන් කියන වෙනස්කම ස්වරූපයේ මේක පසුබදා ඉඳලා සත්පකාය පරිසමයේදී අවස්ථාවට සිටින්නේ වෙනවා. ඉනිදී සත්පකාය කියන අදහස් කරන්නේ ආස්වාද ප්‍රස්වාසී නිලම දහමින් අර මොන්නේ කයට නැති කියලා මොකදගෙන මාසන්නේ කියන වාදක කරන ලබන විදර්ශනා භාවනා කරනවා. උන්ති වටේ මොනකයක් ප්‍රකාශකින් කියන ආස්කාස් පස්වාලක් තියෙනවා ඒක දැක්මේ කුසක් තියෙනවා නිවිස්මනේද භාවයක් තියෙනවා කියන තියෙනවා මේක දෙකපසා දෙක දෙකම අපි ආස්කාස් පස්වාල භාවනාවෙන් මෙතන වෙනවා හිත උන්ද උන්ද සත්‍යකටපත් වෙනවා මේ සත්‍යකත් උන්ද උන්දම සාන්ත වෙනවා වෙනවා වෙනවා අර මුලදී දැකපු ඕලාහක සම්බන්ධිත භාවය නෙමෙයි ඉන්නේ ඒකේ කියන්නේ සම්බන්ධිත භාවය අපට අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි මේ රූප අනේ ඒකත් මොනකොට නැතිවට බලනකොට කාය සංකාර ආස්තිජන පස්සම්ඥාන කාය සංකාරම් කස්සේ සිද්ධ පුළුවන් මොනමුකින් අපට නිවන අත්දකින්නට පුළුවන් මේ අපි විස්තර කතා කරන්නේ අද. එතකොට ඒකත් අත්දැකලා ඊට පස්සේ වෙන මේකත් දැක්කා වුණා දැක්කා හෝ සීතිපත් සංවේදී සුපපත් සංවේදී කියන අවස්ථාවකදී කොටස් දෙකකට තමයි කරනවා. මේ කේන්ද්‍රීය සාහිත්‍යය බොහෝ දුරට ආසන්නයි මේ පිළිවෙත භාවයට. ඇත්ත වශයෙන්ම එකම නෙවෙයි. ඉතිේ සංකප්ප ගැනීම අර භාවනාවේ නිර්වාණක ප්‍රීතිය නිදාන්ත සුඛයක් පිටුල ගැනීමකට සමාන නැහැ. මේක තමයි නමුත් මේක බොහෝ ආසන්නයි මේ දෙක. ඊළඟටදී අපට ප්‍රීතිය වෙනම ධර්මයක් සුඛය වෙනම ධර්මයක් මේ පාමුද්ද කියන එක ප්‍රීතියට බාහිර වෙන තත්ත්වයක්. ඒකත් නිරන්තරයෙන් ඇති වෙනාය නැති වෙනාය කියලා හිතනවා. මේදී අපට නොයෙක් ආකාර විදර්ශනා ඥානයක්ම තියෙනවා කලින් අප විස්තර කරලා තියෙනවා ඒවා අය විස්තර කියන අවශ්‍ය නැහැ. ඊට පස්ව අපි බලන්නේ මොකටද සිත් සංඛාර පරිසංවේදී අවස්ථාවට. මේ අවස්ථාව නම් මේ තුනක් අය මේක සැලකිල්ලක් ඇතිව කරන්න ඕනා මේ භාවනාවට කරනකොට මොකද චිත්ත සංඛාර කියනකොට ඒකටකින් වේදනාවක් එකටකින් සංඥාවක් දකින්නවා ආස්වාද ප්‍රස්වාද දකින්නවා කයස්පටකින් දකින්නවා මේක පසුපසින් වැඩ කරන ආමුක්යක් අපි දකින්නවා හැම අවස්ථාවකදී මේක අපි අත්දැකීම නෑ මේදී ඒක දුක් සංඝාරයෙන් අපි බලන්නේ ඉතේ තුළ තියෙන ගැඹුරින අනිත් ධර්ම ඇතුළෙන් අපට තේරෙන්න පටන් ගන්නවා මේ වේදනාවට නැත්නම් සීසීක සිටියට සාමුද්‍රයට සිදුවු එන්නමක් දැකීම කියනවා කියලා අපිට ප්‍රඥාවෙන් සින්නෝතර දෙනවා. මේ සින්නෝතර දෙනකොටම අපට දුක් සමුදය සත්‍ය නෙමෙයි කියලා හදවත ඇතුළෙන් සින්නෝතර දුක් සමුදය සත්‍ය දකින්නකොටම මෙති ප්‍රකරණයේ දේශනා දේශනාවේ සඳහන් වෙනවා ඒ දේශනාව හැමෝටම එක සත්‍යයක් දකිනකොටම අනිත් සත්‍ය තුනක් નિરાයාසින්ම අපිට දකින්නට පුළුවන් වෙනවා කියලා. මේකටත් ඇත්ත වශයෙන්ම මට විස්තර කරන්න ඕනකම තිබුණා. නමුත් විස්තර කරන්නේ මොකද ඒ විස්තර කළ සමහර ඒකාරකින් හරි ඉස්සතේ ඉතන තුනකට ආපු විදිහට ඒක පරිගෝඨකල ධර්මයක් වෙන්නට පුළුවන් නිසා. ඊළඟට මේ මාර්ග චතුරාර්ය සත්‍ය මෙතනින් අවබෝධ වෙගෙන යනකොටම චිත්ත සංඛාර සංසිඳී යන සත්‍යයක් ඉදී උද්ගත වෙනට පුළුවන්. මේ චිත්ත සංඛාර සංසිඳී යනකොටම නිදුම සංස්කාර සංසිඳීවා නිවන මෙතන දක්වන්නට පුළුවන් මේ භාවනාවට. ඒවා යම් කිසි කෙනෙක් මොනවාන් දැකලා ඉන්න අය මෙතන සිටිනවා ඒ අය එක එකක් අධිෂ්ඨාන කරලා Taman ලැබපු කල්යයට මේ සත්‍යය තුලින්පත් වේවා කියලා මේ භාවනා කොටස් කිහිපයකට කරන්න අපි කියන ධර්මයේ සත්‍යතාවයේ දාට සංතාන තුලින්ම අත්දකින්නට පුළුවන් වෙනවා. ඒක පුළුවන් සමන් ලැබුණු මාර්ගයේ අත්දැකීමවාගේ සමතනය ඊළ මහත්යක් අත්දැකීමට හේතුව ඒකට අවශ්‍ය තවත් ධර්ම කොටස් වර්ධනය කරගන්න අවශ්‍ය නිසා මේ සියලු ධර්මයන් සමන් තම අවබෝධ කරගැනීමට පහසුවන අන්දමට උපකාර වන අන්දමට කතා තේමා ඒ ප්‍රකාශකලේ සමන් ලැබුණු මාර්ගයම මේ එක් එක් කොටස් තුන අත්දැකීම විස්තර කරනවා අපි නිදිනවත් කරන මේ දාඨ ආකාර ආනාපාන සති භාවනාව පිළිබඳ යථා අවබෝධයක් අපි අත් දක්වනවා ඊළඟව ගුරුගේ ඉස්මතු වෑමට අපට උපකාර වෙනවා තවතවත් කුරුංග තවතවත් ගැඹුරින් නිරන්තරව සම්බන්ධ දෝෂයේ අත්දැකීම අන්න ඒ විදිහට සුද්ධ සංඛාර සංසිඳීමේ නේදාගේ ගමන් කරනකොට සමන භාවනාව මේදී අපේ අධිෂ්ඨාන ලැබුණොත් අපේ මානසිකාර්ය ඒ පැත්තට යොමු වෙලා තිබුණේ නැති නිසා දැන් අපට සෑම චිත්ත සංකාමයේ චිත්ත පිළිබඳ සෑම ධර්මයක්ම අත්දැකුණා නමුත් ප්‍රණිත භාවයෙන් යුතුව චිත්ත සංකල්පයෙන් යුතුව මේක අර කියන්නේ කියපු විදිහට සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ව්‍යාපාරයෙන්ම බලන්නට පුළුවන් ඒක නැවත ඉස්සර තීමාවක් කියන්නේ එතකොට එහෙම කරනකොට අපට අවබෝධයක් ඇති වෙනවා කලින් දවසේ මේ කීටි අපේ අධ්‍යක්ෂ නෑ බාහොද්දී අද මොකද අධ්‍යක්ෂ අන්න හේතුව දකින්න මානසිකාර මූලික හේතුව මානසිකාර සමුදය කියන එක. ඒ කියන්නේ මෙහෙම කිරීමක් ඇති වෙන නිසා මේ පැත්තට නැඹුරීමක් පිට යොමු කළ නිසා සාමෝධ්‍යයේ සම්පිත භාවය මත කර කර දෙනවා. මේක දකිනකොටම ඉතින් අවබෝධ වෙනකොටම ඒ මනස්කාරය නැති කරනවා. නැති කරනකොටම සාමෝධ්‍ය භාවයක් නැති වෙනවා. නැවත බලන මානසිකාවේ ඒ පැත්තට යොමු කරනකොට නැවත සාමෝධය දකිනවා. අපිට පැහැදිලිව අවබෝධයක් දැකෙනවා මේ මානසිකාරයේ තියෙන වැදගත් භාවය. මිනිස්සු අපේ වචනයක් කියන්න ඕන මානසිකාර නිරෝධය කියලා. ඇත්ත වශයෙන්ම මේක පොත්පත් වල නම් අහලා දැකලා කියවලා නැති වචනයක් වෙන්න පුළුවන් මටම ආවෙන්තු මගේම ශබ්ද කෝෂයේ තියෙන වචනයක් මානසිකාර නිරෝධය. ඒක බොහෝ දුරට අපේ සිතේ කොන්දර ගැනීමකට මුල්මාන අවබෝධය කර ගැනීමකට හේතු වෙන නිසා ඒ පිළිබඳ අපි වචන කීපයක් කතා කරන්න පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මානසිකාරය කියන්නේ මෙහි කිරීම, දුක් කිරීම යම් කිසියක් අරමුණක් දෙකට ඒක එක්ක අතීතයක් නැත්නම් වර්තමානයක් නැත්නම් අනාගතයක්. එතකොට වර්තමානයේ අපේ ඉන්ද්‍රිය හයක් තියෙනවා සත්පුරුෂ දාන දිනුවා කාය මන කියලා එතන නාසයේ ශරීරයේ මනස මේ ඇහැට ගෝචර වන්නේ වර්තමාන රූපයක් පමණයි. අරමුණයි. අතීත අරම රූපයක් අපේ ඇහැට රූපාරම්මණයක් වශයෙන් අරමුණු වන්නේ අනාගතයේ තියෙන රූපයක් අරමුණු වන්නේ මේ මොහොතේ පවත්වන මේ පවත්වන්න මේ මොන මේ වර්තමානයේ පවත්නා රූපයක්ම පමණයි ඇහැට අරමුණු වන්නේ කනට වර්තමානයේ පවත්න ආස්වාදයක්ම පමණයි අරමුණවන්නේ අතීත සද්දෝ අනාගත සද්ද අරමුණවන්නේ නැහැ. නාසයට තේමයි, මුලට තේමයි, ශරීරයට තේමයි. එතකොට මේ පංචේන්ද්‍රයට අමතරව මනසට පුළුවන් අතීත දේවල් අරමුණු කරන්නට එක්කෝ අනාගත දේවල් අරමුණු කරන්නට මෙන්න මේක ඉතාම ගැඹුරු කාරණාවක් නමුත් ඉතාම ලේසි වචන ටිකක් පහක් වෙන දේවල් ගන්න පුළුවන් වචන ටිකක් අනාගතයේ අතීතය ගැන අපි යම් කිසි දෙයක් මෙනෙහි කරන්නේ නැත්නම් අතීතයේ කිසිම වැදගත් භාවයක් අපිට නැහැ මේ අතීතයේ පිළිබඳ යම් සාස්ත්‍රගත භාව තියෙනවා නම් තියෙන්නේ අපේ මනස ඒ දෙසට යොමු කිරීම නිසා පමණයි. එහෙම යොමු කිරීම සරවෙච්ච ගමන් අතීතයේ කුලිතරම් වැදගත් දෙයක් තිබුණත් අපට ඒ සත්‍යයට පවත් ප්‍රයෝජනයක් නැහැ. නිසත්ය පැහැදිලිව අත්දකින්නවා එතකොට අතීත දෙයක් අපි මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද අතීත දෙයක් පිළිබඳ සංඥාවක් දැන් වර්තමානයේ තුල පවතිනවා ඒ සංඥාව අල්ලගෙන විචක්ෂමාලාවක් ඇති වෙනවා සංස්කාර ගොඩක් දැනිට වෙනවා කියන්නේ මේක මොන වචනයක් නමුත් ගැඹුරු තේරුමක් මෙහි තියෙනවා. එතකොට අතිමිතිය කියන්නේ මොකද්ද? වර්තමානයේ තුල පවත්නා සංඥා විතරේ සංඥා සංඛාර වෙන දේවල්. සායිකුත් බලන්නේ නැති යාම. එතකොට මේක සත්‍යස් වශයෙන් දකින්නකොට අතිමිතිය කියන එක නිකම් මොකද්ද කියලා හිතෙනවා. නිකම් සංඥා මාත්‍රයක් පමණයි. කිසිම මාත්‍රයක් පමණයි කොයි තරමකට වැදගත්කමක් තුනක් ඒවා නැතිව වැඩක් නැහැ. අපේ సంతාන අතීත තුළ මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනකොට අතීතේ කරා දුවන සිට එතනම සැපිනවා කියනවා. අතීතේ කරා දුවන සිට සිටින තාක්කල් අපේ සිට එකතු කරගන්න අමාරුයි. ඒක අපි ඕනෑකම ඇති කරගන්නේ. නමුත් මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය දකිනකොටම අතීතේ කරා සිට දිවීම එතනම නොකර වෙනවා. ඊළඟට අනාගතය ගැන සිතීම අනාගතය ගැන අපි හිතනවා කියන්නේ මොනවද? ඒ අනාගතයේ පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවා මොකක් හරි ඒකට අනුකූලව සංස්කාර ගොඩක් සිටින්දි ගොඩක් වෙනස් කර ගන්නවා ඇත්ත වශයෙන්ම මේවා කුහෙත ක්‍රියාත්මක වන්නේ මේ හදවත තුළ වර්තමානයේ එතකොට අතීතයක් වර්තමානයට සම්බන්ධ වුණා අනාගතයක් වර්තමානයටම සම්බන්ධ වුණා අනාගතයේ කියලා අපි මෙතෙක් ඔළුවට කරදර හිතියේ මොකද්ද? වර්තමානයේ තුල ජනිත වෙන සංස්කාර සංඥා සංඥා සංඥා කියන එක අවබෝධ වෙනකොට මේ පිළිබඳව තියෙන අති අනාගත සංස්කාර නිරුද්ධ වෙනවා. මේ අය සමාධිමත් හිතක් තියෙන අය සිටිනා නම් මේක අත්දකින්නට සිත සමාධිමත් කරන්නට අතීතයේ සිටින සිටියක් ඔබ වෙන මන මෙනෙහි කරන්නට සමාධිය සිටිනවා. එක්කොටම ඒ ක්ෂණයෙන්ම අවබෝධ වෙනවා අර සමාධි මට්ටමේ තන දිවි යනවා හිතට බර හිතට දුක හිතට පරිලාහයක් දැනෙනවා කොයිතරම් ප්‍රණීත අනාගත අතීතයක් සිහිපත් කරලා එතකොට අපට පැහැදිලිවම අවබෝධ වෙන අතීත සංඥා වල අතීතයේ කරා සිට දීමේ කාන්ත දුක්ඛ සත්‍යයක් නේද මේක ඇයි අපි ඇති කරගත්තේ කියලා මේක අවබෝධ වෙනකොට තමයි අතීත සංඥා නිරුද්ධ වී යන තත්ත්වය උදා වෙන්නේ. මෙවකින් හිත සමාධිමත් කරන්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් මේ සමාධියේ සිටගෙනම අනාගතය ගැන සිතුවිල්ලක් සිහිපත් කරන්නට ඒක සිහිපත් කිරීම කුසලෝ අකුසලෝ වාට සමක් නැහැ. විශේෂයෙන් කුසල කරන අතර හිතන්නේ කුසල සංස්කාර රූපත් කළත් එවැන්නම සමාධිය සදාගෙන හැලෙනවා එවැන්නම සිත බර වෙනවා එවැන්නම සිතට දුකක් දැනෙනවා සාන්ත ප්‍රණීත මුද්ද සමනීය භාවයේ නිතුර යනවා එතකොටම අපට පැහැදිලිව තේරෙනවා මේ සංස්කාර අනාගතේ කරා ජීවීන් ඇතිවීම කොයිතරම් දුක්ඛ සත්‍යයක්ද මේක මේ දුක්ඛ සත්‍ය නෙමෙයිද අපි මේවා පසුපසෙ ඉඳලා ඉඳලා සරසබහගෙන දැඳ දැඳ දෙක දෙක දෙමින් ගමන් කළේ කියලා. එතකොට ඒ කාර්යයෙන් දුක්ඛ සත්‍ය අනිත්‍යයෙන් සමුදය සත්‍ය දකින්නකොට මේ අනාගත සංස්කාරات අතීත සංස්කාරات අඹස්සලා සිත් වර්තමානයේ තියෙනවා. යම් කිසි කෙනෙක් දුමුත් පිටක් උදාසන්න නිවනවා නම් ඌට හිත සිදුවෙන්නේ මොකද්ද කියලා හිත දිහා බලනකොට හිත නිකන් ඉස්සරෙන් හිත નિરાයාසයෙන්ම සමානිත වෙලා සංපත් වෙලා යන මොකක්වත් සිදුෙන්නේ මොකද අනාගත සංස්කාරය මුලිකට ගතිය නිසා මේක නිසා බුදු පියාණන් වහන්සේ වෙන ලක්ෂණ දාසහම දේශනා කළා ඒක මම හරි මුලින් මේ මතක් වෙනා මේ වෙලාවේ අසීසං මම්මා ගමනිය ලක්ෂක සංසේ අනාලකං යද සීසං පරිණාමකං අපස්සංස අනාලකං බුදු පියාණන් වහන්සේ මේක දේශනා කළේ බුදුන් වහන්සේලා වැඩිපුර මෙහි ඇයට නෝත්‍යයි භවනා කරන කාලයේ තිබෙනවා අතීතයන් නානවා තමයි අතීතයේ පසුපසට දෝවන්න කුපා නක්පටිකාන්තේ අනාගතං අනාගතය බලාපොරොත්තු වන්නට එපා. මුතුන්වත් ඇයට අනාගතේ බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් භවනා කරන කාලය තුළ මේකපස් දෙකෙන් අයින් වෙන්න ඕන අතීතේ කරා දුවන සිතුවිලි අනාගතේ කරා දුවන සිතුවිලි දෙකම අනාගතකමකින් අනාගතම් අනාගතේ බලාපොරොත්තු වෙන්න එපා මේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ අදහසක් අනාගත බලාපොරොත්තුවක් ඒකත් අත්හරින්න නිවන් අවබෝධ කරගන්න ඕනේ කියන හැඟීම තියෙන තාක්කල් නිවන අවබෝධ වන්නේ නැහැ. නිර්වාණ අවබෝධය ඇතිවන්නේ අපි බලාපොරොත්තු නොවන වේලාවක. ඒක අප ඒකට සුදුසු අවස්ථාවකින් ඒකෙන් ජීවිතේ අල බලාපොරොත්තුවක් තිබුණොත් අනාගතයේ අපේක්ෂාවක් තිබුණොත් ඒ අපේක්ෂාවම පරිපූර්ණ කර ධර්මයක් වෙනවා. ඒක පැහැදිලිවම අප දන්නා කාරණාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකට ගැඹුරු සම්පන්නනිකන් අසීතියක් යමක් තිබුණා නම් පයින්නනිකන් ඒක නැතිලා. ජනනාසේලා අපත්තං ජානාගතං අනාගතේ දැනෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රශ්න දේශනා කරනවා පච්චප්පන්නංච යෝ ධම්මං සත්‍ය සත්‍ය විපස්සති වර්තමානයේ ඇතිවෙන ධර්ම සත්‍ය සත්‍ය විපස්සති එතනම එතනම විපස්සනායට ළඟනයි කියලා. ඒ කියන්නේ ඒ වගේ data සම්පූර්ණ ගන්නේ අසං නිවන් අසං කොප්පං සම්බුද්ධාමන් දුහි කියලා මේක මජ්ක්‍ධිම නිකායේ කියන සූත්‍ර පාඩයක්. මම හිතන්නේ බද්ධිකවත් සූත්‍රවලයි තියෙන කොට පහත් හැක්කීමයි ඔක්කොගේම සූත්‍රය කියනවා. එතකොට වර්තමානයේ ඇති වෙන ඇති වෙන ධර්මම එතනම එතනම විපස්සනා ළඟනවා කොහොමද විපස්සනා ළඟන්නේ ඇති වෙන ධර්ම නැති වීම දකිනවා. මේ දකිනවා වේදනා ඇති වෙන හේතුව දකිනවා හේතුන් නැති වෙන මොහොතේ මත දකිනවා. මෙන්න මේ විදිහටයි අපේ භවනාව කරගෙන යන්න ඕනන්නේ. එතකොට අනාගත සංස්කාරයන් අනාගත පිළිබඳ මානසිකාරය නිරුද්ධ වෙනවා. වර්තමාන අතීතයේ පිළිබඳ ඒවා නිරුද්ධ වෙනවා. අනාගතයේ පිළිබඳ ඒවා නිරුද්ධ වෙනවා. වර්තමානයේ තියෙන අරමුණු කෙරෙහිම එතනම එතනම ඇති ඇති නැතිම බල බල අපිට තේ බලනවා. නිවිතිත් අපිට තේනවා අර ප්‍රීතිය වගේම මානසිකාර ප්‍රතිබද්ධයි, පටිපකාර මූලකයි, පණිකාර සංගතියයි මේ සංඛාර ඇතිවීම ප්‍රීතිය. මොකද මෙතන රූපයක් දැක්කට පස්සේ මානසිකාරම බැලුවා ඇතිවෙනවා. ඕක ගැන අල්ලගෙන මෙනෙහි කරලා මේ ගොහණියක් කියලා කියන මොහොතයක කාන්තාවක් ඒ තරුණියක් යන මානසිකාර තුනක් කරන්න ගියොත් තමයි දැකදැකී ගෙන්නේ. ඉතින් මේකට සිදුවෙන පරම්පරාව තමයි කරන්නේ. දෙස්නේ මාත්‍රෙන් අර කන්නේ ලක්ෂණවගේ මෙතන නවතිනවා නම් අනාගතයේ මේ වර්තමානයේ පවත්නා සංස්කාර දැනගැනීම නැතකෙන්නේ. මේ විදිහට අරමුණු ඉන්න අරමුණු තේරීම මෙහෙම කර කර යනකොට වර්තමාන මනසකාරක සිදුවෙනවා. එතකොට ඒ සංකේතන අතීත සංස්කාර නිරුද්ධ වුණා අනාගතයේ මනසිකාර නිරුද්ධ වුණා වර්තමාන මනසිකාර නිරුද්ධ වෙනවා අන්න ඒ අවස්ථාවේදී යම්පූර්ව සමාධියකට හිතපත් වෙනවා විදර්ශනා සමාධියකට මේක සමත සමාධියක් නෙවෙයි මම ආගෙන සමාධියක් මේ තුළ තියෙන මේ ලෝකයම කියලා ගන්නට මේ පවත්නා ශූන්‍යතා දර්ශනයක් ගැන හිස් දර්ශනයක් සහ ඒ දක්නා පිටක් පමණයි. ඒ ඒ ශූන්‍යතාවක් පමණයි. එතකොට මේ විශ්වම අපි බලාගෙන ඉන්නා මේ භවනායි. ඒ බලාගෙන ඉන්නකොට මේ දකින්න පිටක් ඇති ඇති නැති නැති යනවා. ඒකට දකින්නකොට ඇති නැති දකින්නකොට අපේ සාමුද්ද කියන ප්‍රමුඛිත භාවයේ පැත්තට යොමුකොට ප්‍රමුඛිත භාවයක් එක පහසම තියෙනවා. මේ ප්‍රමුඛිත භාවයේ නැති වෙනකොට මේ මනස්කාරය නැති වෙනකොටම ප්‍රමුඛිත භාවයක් තියෙනවා. මේ විදිහට හැදුණු අවබෝධයක් ලැබෙනවා. පිටක් මේ ප්‍රමුඛිත භාවයේ ඇති වෙන්නේ සිතත් එක්කම වේදනාව ඇති වෙන්නේ සිතත් එක්කම සංඥා ඇති වෙන්නේ සිතත් එක්කම කියලා. හරියට මේවා නැති වෙන්නේ එකක් සිතත් එක්ක මරාගෙන මැරෙන මිනිසුන් වගේ. සමලිත මරාගෙන අනුලස මැරෙන මිනිසුන් වගේ හිත ඇති වෙන්නේ සිත සමග තියෙන අනිත් ධර්මත් එක්කම මර මරා මරාගෙනමයි. මේකදී ඇත්ත වශයෙන්ම නිකිතාවක් කලකිරීමක් උත්සකම්මිතාවක් ඇති වෙනවා. එනිදී රූපයේ කෙරේ කලකිරීමක් ඇතිලා ඕ අනිත්‍යතාවයේ ගැටලක අපි භාවනාවේ නිරත වුණොත් එතකොට අපට මෙන්න මේ චිත්ත සංඛාර සියලුම සංස්කාර නිරුත්තරලා නිවන සත්‍යයක් අත්දකින්නට පුළුවන් වෙනවා. එදා අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. දැන් මේ දේශනාව අපි මෙතන නවත්තමු 9:10 වෙනිදා නිසා අද අද වශයෙන් විනාඩි 55ක් භාවනාවේ නිරත වෙන්න ඒ නිරත වෙන ගමන් මුලින්ම හිත සතුට කරගන්න වෙනදාට වැඩිය අද තේරුම්වත් අයගේ සංකාන තුල ඒකත්තාවේ ඒකාන්තයෙන්ම දැනටදී මේ විදිහට කටයුතු කළා වෙනදාට වැඩිය වේදනාව ඉන්නසතන වෙනදාට වැඩිය කාල වේලා භාවනාවේ නිරත වෙන්න හැකියාව ලැබෙන්නේ ඒවා දින වෙනදාට වඩා අපි මේ කියපු ධර්මයන් ටිකක් හෝ අවබෝධ කරගැනීමේ ශක්තිය මේ දුන්නත් ඇයට අද උදා වෙන්නේ. ඒ කියන දේවා කියන කාරණට කිච්චේ පෙරදරි කරගෙන අපි ආශිර්වාද කරනවා. මේ දුන්නත් ඇය විනාඩි 55ක් තිස්සේ භාවනාවේ නිරත වන්නේ. ප්‍රවස්ථානම් ඒ සියලුම කුසල ලක්ෂණ මේ කුලයේ ආත්මික ආදීන ඒ වගේම දෙවියන් හිත දක්වන ගෝචයන් සයිල සකලෝක සත්‍යයන් බඳන් කරන ඒ භාෂා කියලා ආකාශත්තාජ සම්බන්ධතාව දේවා තුන්වෙනි සංස්කරණය කරන්නේ කියන අත්පත් වශයෙන් ප්‍රාර්ථනා කරේ. මාතින් සම්බන්ධයෙන් දේවාල සමාජයේ සම්මාන සම්මාන අර සුද්ධාතාව පුරුෂය කියන්නේ සම්පත්තිය සම්බේ සම්පත්තිය දුක්ඛේ අතේ නිබ්බාන සම්පත්තිය කුණාතු සම්මුතිය කනබුනාන සම්පත්තිය සම්පත්තලා උපකාශ කරන විට අතීත අනාගත අනිස්කාරය වෙනවා මන් සමානව සිට පවතින අවස්ථාවක් හේතුතේ ඇතිවීම නැතිවීම බලබලා ඉන්නේ කියලා අපට ප්‍රකාශ කරනකොට තියෙනවා. එහෙනම් බලබලා ඉන්නකොට ඒ මනසකාරයක් නිරුද්ධ වෙනවා. මේකේ හෝ මනස කියන අවබෝධය ඇති වෙන සම්මාවයේදී මේක සාක්ෂි දෙන්නේ කියනවා තව තවත් උනන්දු කිරීම සඳහා මේකෙන් ඒකත් මේ භාවනා ශාලාව තුළදී මේ තමයි අවබෝධ කරගන්නේ පස්සිය තියෙනවා. අපේ මෙතෙක් කළ දේශනා සාවධානව ඒක ගැඹුරින් ඒ වගේම ප්‍රඥාවෙන් කිසිය ඇතුවා නම් අතුම වශයෙන් සෝවාන් මාර්ගයවත් සිතට පිළිමකට තරම් අවශ්‍ය වන කරුණක දැනෙත දැනෙන්න ඒ වගේම ඒ භාවනාව මෙතෙක් කරගෙන ආවා නම් මේ ඉදිරියේ ජීවිතයෙන් ලබන භවනා කොටස් වලදී මේ මොනවාට ඇතුළේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම සසර දිස්සන කරන ලබන අනිස්සාන පස්සනාව ඒ කියන්නේ ධර්මාන පස්සනාව කොටස් මෙතන කරනකොට කරන ලබන අනිස්සාන පස්සනාව, නිරෝධාන පස්සනාව, නිරෝධාන පස්සනාව කියන ඒ දේශනා තුළදී මේ බොහෝ දෙනෙකුට බොහෝ සමහර විට ධර්මයේ දකින්නට පුළුවන් වෙන කුසීන වාසනා ශක්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාවේ සාස්ත්‍රයේ ඇතුළ අපි මේ දේශනාව ආරම්භ කරනවා. එතකොට මේ තුන්වත් හයත් අන්‍ය විතනෝනි සිත කියන ධර්මයෙන් අනුවම යොදවන්නේ මේ කියන ධර්මයේ සමගිය සංසාරයේ තුළ ක්‍රියාත්මක වන ආකාරයේ දක්වන මේ ධර්මයේ සූර්ණය කරන්න කියලා අප ඉන්නේ නැහැ. එතකොට අද විස්තර කරන්න දෙන්නේ පිටාන පස්නාවේ තුන්වෙනි අවස්ථාව. සමාධාන පිටාන අස්සදස්සානයේ පිටකදී සමාධාන පිටානයේ අස්සදස්සානයේ පිටකදී කියන අවස්ථාව. එතකොට සමාධාන පිටාන කියන්නේ සමාධිමත් සිට. ඒකම බවට පත් වූ සිට කියන අදහසයි. මේකේ අටුවාවේ මේක විස්තර කරන සමාදාන සිස්සම් කියන්නේ කියන ඥාන සිතක්ය. ඒ ඥාන සිතට සමවැදිලා ඒ නැත්තලා ඒ ඥාන සිත කය වලලා තියෙන අතුමින් නැතිවීම වශයෙන් සිරුගේ සිරුගේ සිරුගේ යන ආකාරයේ දක්නවිට විදර්ශනාව තුළින් ඒක සමාධියක් ඇති වෙන අය ඒ සමාධිය දකින්නේ ආස්වාදකතාව භාවනාවේ කරන සිද්ධාන්තයේ කියන අදහසයි අතුවාව දක්වා තිබෙනවා. මේ අදහස අපගේ බුදු දානන වහන්සේ දේශනාකට වඩාල සූත්‍රවල දැක්වෙන කරුණු වල ටිකක් ප්‍රතිවිරුද්ධයි. අපි මේක කරුණු විශ්ලේෂණය කරන්න යනවා නම් පසුව මේ කියන කාරණාව මුලින්ම ඇස්තුනේ. මේ ක්‍රමයේ අනුගමනය කිරීමත් සුදුසු බව අපට වැටහෙනවා නම් ඒක කියන්නට සුදුසුයක් නාදන්නේ ඒ අතිවාසියයි. එතකොට අපගේ අදහස සමාදාන පිටසන් කියන්නේ අපි අදහස් කරන අදහස නම් විවිධ සමාධිමත් සංකල්ප එකක්ම මේ සමාදාන පිටසන් කියන එකට අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ඉස්සර නාම ආස්වාද ප්‍රසාද භවනාවේ ඒ අරමුණෙන් සිත නැවත නැවත යොදවනකොට සිත විස්සිත නොවේ. ඒ ආස්වාද ප්‍රසආස මතම පුහුණුවන්නට පුළුවන් වෙන විට පරිකම්ම සමාධිය කියන අවස්ථාව උදාරයි. ඒක කියන්නේ පරිකම්ම සමාධිය කියලා. ඒ පරිකම්ම සමාධිය මේ සමාධන සිස්සන කියන්නේ ඇතුළත්. මේ පරිකම්ම සමාධියේ සිට නැවත නැවත ඒක වඩන විට සිතට නිමිති පහළ වෙන උත්සාහයෙන් සත්‍යභාවය නිතිගෙන අනේ නිමිති පහළ වෙන අවස්ථාවට කියන්නේ උපසාර සමාධිය කියලා. මේ උපසාර සමාධි අවස්ථාව මේ සමාධන සිස්තන කියන පදයකට ඇතුළත් වෙනවා. නිමිත්ත වශයෙන් කරලා උන්වහන්සේට දිනුවට පත් කරපු පුද්ගලයෙකුට පළවෙනි දෙවෙනි ආදී ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. මේ ධ්‍යාන අතර මේදී අපි කියන අර්ථනා සමාධිය කියලා ඒ අර්ථනා සමාධිය මේ සමාධි සිස්ටමයකට ඇතුළත්. ඒ වගේම මේ අප කුසිරෙකුට මේ සමාධිමත් එකක් නැති වුණත් මේ පහද සංදී පවත්නාව ඇතිවෙනවා නැතිවෙන දෙකම අනිත්‍යතා දර්ශනයේ තුන අනාත්මතාවයේ දක්වන භවනාගේ ඉදිරිමසු කුසිර සමාධිය කියලා සත්‍යයක් උද්ගත වෙනවා ඒක සදහස් අනුවෙන් හමුවන සෑම අරමුණක්ම අතපසු නොකර නොකර ඒ අරමුණෙන් නැතික සිදුවෙනවා ඒ සිදුවන අරමුණ දෙලින් නැදවත් සංසාර උපේක්ෂාවෙන් දුකව අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ දකින්න භාවනාවේ විදිනෙන්ට ඇතිවන සමාධියක් ඒක අර සමත සමාධියට වැඩිය බොහෝ ප්‍රබලයි බොහෝ ගැඹුරුයි අන්න ඒ කලික සමාධියක් මේ සමාධාන සිස්තම කියන තත්ත්වයට අයිති වෙනවා. තවත් සමාධියක් තියෙනවා අනිමිත් සමාධියෙන්. ඒත් අනිමිත් සමාධිය කියලා ඒකට කියන්නත් පුළුවන්. ආනන්තරික සමාධිය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අර අතන සූත්‍රයේදී දේශනා කළේ ගම්බුද්ධ සිත්තුව පරිවන්නේ සමාධි මානන්තරිකන්නේ මාර්ගෝ සමාධිනා සීල සමාධින විච්චති කියලා. බුදු දේශෝ බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද ආනන්තරික සමාධිය නම් වූ සමාධියක් ඇද්ද ඒ සමාධිය සම්මෝධයයි. ඒතෝ ඒ සමාධිය සමෝ අන්‍ය සමාධියක් නැහැ කියලා. මේ දෙස්සෙල්ලා රකින්නක් කෙනෙක් මේකේ අනිත්‍යතාවය සහ නිරෝධය දක්වන සමවැදුනේ ඒ ආනන්තරික සමාධියයි. මේ ආනන්තරික සමාධිය තුළ ඉඳගෙන මේ මනස්කාර භාවනාව අපට යොමු කරන්න බැහැ. ඒ ආනන්ද සමාධිය හැර අනිත් සියලුම සමාධි මට්ටම් මේ භාවනාව තුළින් අපේ මනසේ මනස්කාරයේ අපේ භාවනා ආරම්භණයට ආරම්භණයක් වශයෙන් ගන්නට අපට පුළුවන්. එතකොට මේ කොහොමවත් ඒක ටිකක් සැකයක් මතුවෙන්නත් පුළුවන්. සමාධිමත් ටිකක් ධ්‍යාන මට්ටමක පවතින අධිතක්ෂයට බලන්නේ කොහොමද මේ භාවනාව අපි කරන්නේ මොකද සමාධිය කියන්නේ බලක් වාගේ කියන තැනක් අය විතරව පවතින තැනක් පසල පසල භාවයෙන් දුරව නිසලව ස්ථාවරව ආපිතව පවතින අධ්‍යක්ෂයක් කියලා සමාධියක එහෙම ස්වરૂපයක තියෙන සමාධියක් තියෙනවා කිසි දෙයක් කරන්නට බැරිව නැති පිළිමයක් තිබ්බා ඒ කලක් තිබ්බා ඒදී කොටයක් තිබ්බා ඒ තරමේ බවස්නේ සිට නිතර උපාසනා සමාධියක් තියෙනවා මේ සමාධිය බොහෝ දුරට සමත පාදක වශයෙන් ලැබෙන සමාධියක් අපේ මේ විදර්ශනා භාවනා මාර්ගය අපගේ මේ විදර්ශනා ආනාපාන සමාධිය භාවනාව තුළින් උද්ගත වන සමාධිය එහෙම එකක් නෙවෙයි මේ සමාධියේ සිටින්න සමාධි මට්ටමේ තියෙන පවස්තාවගෙන යනින්ම මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ ආදී ත්‍රිලක්ෂණයන් අවබෝධ කිරීමට පුළුවන් වෙනවා දැකීමට පුළුවන් වෙනවා මේ කොහොමත් අය අතරේම තියෙන සාහන්තාපස්සේ සුළුස්සක් තියෙනවා එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යථාභූත මේ සමාහිතෝ යථාභූතං සජානාති කියලා සමාධිමත් එකක් ඇතිවම යථා භූතං පජානාති ඇත්ත ඇතිසෙන් දක්නවා. එතකොට මේ සමාධිමත් එකක් බලක් සිද්ධවාගේ පක්ෂයක් නම් නිතර පක්ෂයක් නම් අර බුද්ධ දේශනාවේ නිසිහෝ නිස්සල අර්ථ ශූන්‍ය දේශනයක් බවට පත් වෙනවා. මොකද සමාධිතෝ යථා භූතං පජානාති කියලා. මේ සමාධිමත් සිත කියන දකින්න ලැබෙන යථාභූතේ මොකද්ද? ඒක තමයි භාවනාවට අවශ්‍ය වෙන නිර්වාණය අවබෝධ කිරීමට අවශ්‍ය වෙන කරුණු ටික යථා කරගන්න ඕනේ. සිතින් ඉඳන නැවත තුන්පත් වීමක් සිදු වෙන කියලා මට හිතෙනවා. මොනවද යථාභූත වශයෙන් අපි දකින්නට ඕනන්නේ? විශේෂයෙන්ම මේ පංචස්කන්ධයෙන් රූපස්කන්ධයේ දස්තු මේක පතමි ආපෝ තීජෝ වායෝ වශයෙන් ධාතු කොටස් හතරක් වශයෙන් දක්නට පුළුවන් වෙන තුනා ඒ ධාතු කොටස් හතරේ සත්‍යය කුද්දලිය නැත ධානර වායෝ පතමි ආපෝ තීජෝ වායෝ සමානම මේ අධ්‍යාන්තර වශයෙන් මේ කලීපාත්මා පතමි ආපෝ තීජෝ වායෝ කොටස් හතර සමයි කියලා කතා කරන්න පුළුවන් වෙන තුනා වාංග වශයෙන් සත්‍ය කුද්දලිය නොන මේ වස්තුන් වල දින ධාතු මේ ශරීරයේ ධාතු සමතරන්නට පුළුවන් වෙන්නට ඕන. මේ මුක්තිය ප්‍රාම පවත්නා වූ යම්තා දේවල් ඇත්නම් ඒවට අතිනොයි සංඥා දාගෙන මේ කටේ මේ නම් දමාගෙන අපි කතා කරාට කියන්නේ නැතිනේ මේ හතරේ අවබෝධය දෝරාලේ ධාතු කොටස් අතර සමනයි කියන එක අවබෝධ වෙනවා. දෙවියන් කියවත් ඉතින් මේ කියවත් සාමෘද්ධිය කියවත් පවර්ණමකින් හැදෙනවවත් ඉදිරිපත් කරන භූතයේ කියවත් යන්නම් දෙන භූත කොටස් සහිත ශරීර දෙනම ඒ සියලුම රූප කොටස් දහස් වශයෙන් පතරි ආපෝතිජෝ ආයෝ නිස්සක්කෝ නිස්සනෝතනෝ සත්‍යේ නිය ඇති රූපණිය වූ දහස මහත්යක් කියන එක අවබෝධ වෙන්නට ඕන. ඒ ධාතු බුදේ ධාතු බුදේ පාළියේ ඒ පවතිනා මේ සිංහත්යගේ ශරීර දෙක ගැන අනන්ත මොකරන්න ශරීරයේ පාළියේ ශරීරයේ ඒ පවතිනා ඒ ධාතු කොටස් කවදාවත් බහලා කියන්නේ මගේ මගේ ආත්මයක් සත්‍යයක් කියලා. සෙත්තර පාඩියේ පවතිනා නේකුතු නියපතුල පාඩියේ පවතිනා දත්තස්තුල පාඩියේ පවතිනා ඇතමත් නහර සම්ම ඒවා දේශයන ශරීර කොට සම්මෝධයේ ඒකී පාඩියේ පවතිනා අපේ සිතේ මේක අපි අල්ලගන්නවා මමයේ මගේ සත්‍යයේ සුද්ධ නිත්‍ය දැනයක් සිද්ධ පරම උපසේකාරී ඒ හැඟීම තියෙන කොහෙද කියලා බලන්න මේ රූප කොටස් තුළ ඒ හැඟීම නැහැ අපේ සිත තුළ පස්සේ වෙන සිත තුළ ඇතිවී සිදෙන දැනීම මාත්‍රයක් පමණයි මෙන්න මේ මම මගේ කියන ආත්ම කියන හැඟීම ඒ හැඟීම කොහෙද කියන්නේ සිත තුළ සිත තුළ තියෙන හැඟීම දකින සිතක් තවත් සිතක් වෙනවා ඒ හැම සිතක්ම අනිත්‍යක දැනවා මේ தත්ය පරමද්දරතෝ අපේ යථා භූත අර සමාවතෝ යථා භූත සංඛානාදී මේ தත්ය තුනේ සමාධිමත් සිටින ඉතනමත් අවබෝධ වන්නට ඕන. මේ தත්ය අවබෝධ කර ගැනීමට අපහසු වෙන සීනාන අද වශයෙන් මේ පංචක පාදානස්කන්ධය උපාදානස්කන්ධ පංචකය ඒ කියන්නේ රූප කොට, වේදනා කොට, සංඥා කොට, සංකාර කොට, විඥාන කොට, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අප අර විදිහටම බලන්නට පුරුදු වෙන්න ඕන මේ ඇතිවීම නැතිවීම මේ සත්‍යපුත්තර නැති ස්වરૂපය හේතුවට අනුව ඒ ඇතිලා හේතුව නැතිවීමට නැතිවීම යන ආකාරය මේ රූපස්කන්ධයේ ඇතිවීමට හේතුවක් තිබුණා. දැන් පවතිනා වූ මේ රූපස්කන්ධයේ පවතින විශේෂයෙන්ම අප ගන්නා ආහාර මත ආහාර නිසා රූප ඇති වෙනවා ආහාර නැති වෙනකොට රූප නැති වෙනවා අපගේ සිත මත මේ ආහාර රූපස්කන්ධයේ පවතිනවා අපේ හිත සුබෝධමත් වෙනකොට රූප භාවයක් සුබෝධමත් අපේ හිත තරහ යනකොට රූප භාවයක් සුබම් කියන ඒකට අනුරූපව ඕලාරික වෙලා දැකීලා කල්විලා වෙනස් වෙනවා ඒ වගේම සීත උෂ්ණ අනුවත් අපේ ශරීරයේ පවතිනවා සීත උෂ්ණ වෙනස් වීම අනුවත් අපේ ශරීරයේ වෙනස් වෙනවා නැවත අරුණේට අනුකූලවක් මේ කල්ලියේ මේ රූප කොට පවතිනවා කර්මයේ අනුමයි වෙනස් වෙන්නේ කර්මයේ ගින්න යන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ සංසාරයේ මේ ගමන ආනන්ද කරන මේ ජීවිතය ආනන්ද කරන ප්‍රතිසන්දි විඥානයේ දිනදීනේ උත්තතෝ රූප කොට උත්තත භූමියේ ගණිත භූමියේ අධිත කරපු කර්ම ශක්තිය නිසා අතීත සංස්කාරයේ අල්ලා ගැනීම නිසා අපි අපේ මම මගේ කියලා මේ සංස්කාරයේ ඇලිලා බැඳලා තිබෙන නිසා මේ විදිහට මොහොතස්කන්ධයේ සමුදේ ඇති වීමේ හේතුව පරමර්ථකතු අපි අවබෝධ කරගන්න ඕනේ. මේ රූපස්කන්ධය වගේම වේදනාස්කන්ධය ඇති වෙන්නේ පස්සේ නිසා ස්පස්සේ නිසා සංඥාව ඇතිවෙන්නේ ස්පර්ශය නිසා, මනසකාරය ඇතිවෙන්නේ ස්පර්ශය නිසා, විඥානය ඇතිවෙන්නේ නාම රූප නිසා, මේවා නැතිවීමේ මේ ස්කන්ධ පංචකයේ නැතිවෙන යන ආකාරය කරමන්තරට අපි අවබෝධ කරගන්න ඕනේ. සමායිතෝ යථා භූතං පදානාදී යන්නට ඒ කොටසෝ කෙනෙක් අවබෝධ කරගන්නට ඕනේ. ඒකත් අවබෝධ කරගන්නට අපහසු කෙනෙක් ඇත්නම් මේ දෙපස්ස කාය මේ ස්පස්ස කාය කය ගැන අවබෝධයක් ලබන්නට සිදු වෙනවා